සුබලට යැපපි දේශීය කුටලකන ආනුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අනුරාධපුර තිසාවැව අරිප්පුපාරේ ශ්‍රී සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති අනුරාධපුර මහා විහාර මහා පිරිවන්හි හිටපු ජේෂ්ඨ ආචාර්ය කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද රිදීගම ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකා වී ඇත්තේ සංතනිකායේ මහා වග්ගපාලිය බොජ්ජංග වග්ග අභය සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ අතකෝ අබයෝ රාජකුමාරෝ යේන භගවා තේනුපසංක්‍රමි උපසංක්‍රමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමං තං නිසීදී ඒකමං තං නිසින්නෝ කෝ අබයෝ රාජකුමාරෝ භගවන්තං ඒතද වෝච පුරාණෝ බන්තේ කස්සපෝ ඒව මාහ නත්ති හේතු නත්ති පච්චයෝ අඥානාය අදස්සනාය අහේතු අපච්චයා අඥානං අදස්සනං හෝති නත්ති හේතු නත් පච්චයෝ ඥාන දස්සනාය අහේතු අපච්චයා ඥාන දස්සනං හෝති තී ඉද භගවා කිමාහාති අත්ති රාජ කුමාර හේතු අත්තිපත් චිත්තයෝ අඤ්ඤානාය අදස්සනාය සහේතු සප්පච්චයා අඤ්ඤානං අදස්සනං හෝති අත්තිරාජ කුමාර හේතු අත්තිපච්චයෝ ඥාන දස්සනාය සහේතු සප්පච්චයා ඥාන දස්සනං හෝති තී ඛතමෝ පන බන්තේ හේතු ඛතමෝ පච්චයෝ ඥා අඥානාය අදස්සනාය කතං සහේතු සප්පච්චයා අඥානං අදස්සනං හෝති සාදු සාදු සත්පුරුෂ වාසනාවන්ත පින්නතුනේ මුළු තුන් ලෝකේම මෛත්‍රී ජලයෙන් තෙමවදාල ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදේවක ලෝකයා කෙරෙහිම ඉමහත් ශ්‍රද්ධාවකින් ඒ වගේම ගෞරවයකින් යුක්තව ලෝක සත්වයාට පිහිටවීම පිණිස දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අන්තර්ගත සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ බොජ්ජංග වර්ගයේ මහා වර්ගයේ තුල තියෙන අබේ සූත්‍රය මාතෘකා කරගෙන අද ධර්ම දේශනාව පවත්වන්නේ. ධර්මයේ ලෝකේටම ශාන්තියක් සැනසීමක්. ධර්මය නැති දවසට මේ ලෝකේ ගිනි ගන්නවා. එනිසා අපි හැමදෙනෙක්ම වාසනාවන්ත වෙලා ඉන්නවා. මහා භද්‍ර කල්පයක් තුළ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා ලෝකයට ධර්මය ඉදිරිපත් කළා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේත් දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයට අයිති කොටසක් අද මාතෘකා කරගෙන මේ සදහැවත් දායක පින්නතුන්ගේ දායකත්වයෙන් මුළු රටටම මේ බණ දේශනාව දේශනා කරවීමට සූදානම් වෙන අවස්ථාව. බෝසත්වරු පාරමී ධර්ම පුරන්නේ පසේබුදු බුද්ධත්වයට පත්වන උත්තමයන් වහන්සේලා පාරමී පුරන්නේ මහරහතන් වහන්සේලා බවට පත්වන උත්තමයෝ ඒ පාරමී ගුණ ධර්ම පුරන්නේ මේ ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළින් සිද්ධ කරන පාරමී ධර්මවල එකතුවකින් තමයි මේ ධර්ම අවබෝධය ඇති වෙන්නේ. එනිසා ලෝකයට ධර්මය ඊටාම වටිනම දෙයක්. සියලු දානයන් පරදවන උතුම්ම දානය බවට පත් වෙන්නේ ධර්ම දානය. ඒකට හේතුව බුදු වෙන උත්මේකුගෙන් ලෝකයට සිද්ධ වෙන යහපත කියලා නිම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම පසේ බුද්ධත්වය ඒ වගේම මහ රහත් භාවය. ලෝකයේ කෙලෙසුන්ට තමයි වැඩිපුර බර. පංචකාම ලෝකයට යොමු වෙච්ච ලෝකයා ඒ පංචකාම ලෝකයෙන් අත මිදෙලා නිවන් මගට යොමු වෙන්න ධර්මය අවශ්‍ය කරනවා. මේ සදහවත් පිරිස ඒ උතුම් පින්කමයි මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ධර්මයේ තියෙන වටිනාකම හඳුන්වලා තියෙනවා අකනිතා බ්‍රහ්ම ලෝකය දෙව්ලෝ බඹලෝ තියෙන ඉහළම බ්‍රහ්ම තලයක් ඒ බඹ තලයේ දක්වා එක පිට එක ඊටාම සියුම් වස්ත්‍ර වලින් පිළියෙල කරපු චීවර පූජාවක් කරනවට වඩා මේ ධර්ම දානමය පින්කම ඊටාම ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලෝකයේ කෙරෙන අනිත් හැම පින්කමකටම වඩා ධර්මය ලෝකයට ඊටාම උතුම් පින්කමක් වන්නේ ඒ නිසා. යම් කෙනෙක් මේ දේශනාවකට කන් දීලා ඔහු කල්පනා කරනවා නම් මගේ ජීවිතයෙන් සතර අපාදුකෙන් වැළකීලා මගේ ජීවිතය යහපත් මාර්ගයකට යොමු කරගෙන නිවන් මාර්ගයට යොමු වෙන්න ලැබෙනවා නම් ඒක මේ ධර්ම දේශනාවෙන් කෙරෙන ඊටාම උතුම්ම පින්කමයි. විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාවේ උදේ කාලයේදීත් රාත්‍රී කාලයේදීත් ධර්ම දේශනා දිනපතාම පවත්වනවා. අවුරුදු 3ක වගේ කාලයක් ඇරෙන්න එක දිගටම වගේ මේ ධර්ම දේශනාවල් වලට මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් කාලයකට පස්සේ තමයි මේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලැබුණේ. මේ සදහවත් පිරිස ගේ දායකත්වයෙන් මේ ධර්ම දේශනාව පවත්වනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටින අවස්ථාවේදී අබේ කියන රාජකුමාරයා උන්වහන්සේ වෙත පැමිණිලා එකක් පස්ව ඉඳගෙන උන්වහන්සේට වන්දනා කරලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ පුරාණ කාශ්‍යප මේ විදිහේ ප්‍රකාශයක් කරනවා හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව නොදැකීම නොදැනීම කියන දෙක ඇති වෙනවායි කියලා අඥානාය අදස්සනාය අහේතු අපච්චය අඥානං අදස්සනං හෝති නොදැනීමක් නොදැකීමක් ඇතුව මේ ලෝකේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ අබේ රාජකුමාරයා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා අත්ති රාජකුමාර හේතු අත්ති පච්චයෝ ඥාන දර්ශනාය සහේතු සප්පච්චයා ඥාන දර්ශනං හෝතිති සතමෝ පන බන්තේ හේතු කතමෝ පච්චයෝ අඥානාය අදර්ශනාය කතං සහේතු සප්පච්චයා අඥානං අදස්සනං හෝති इति. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පූර්ණ කාශ්‍යප හේතුවක් නැතුව අහේතුකව මේ ලෝකයේ දෙන සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙනවායි කියලා කියනවා. ඉතින් වහන්සේගේ ප්‍රකාශය කුමක්ද කියලා අහුවාම අබේ රාජ කුමාරය කවදාවත් එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. හේතු ඇතුව හේතු හේතුම් පටිච්ච සම්භවතං හේතුන් නිසා හටගන්නවා හේතු භංගා නිරුජ්ජති හේතුන් නැතිවීමෙන් අභාවයටපත් වෙනවා ඒ නිසා හේතු සහිතවයි මේ දැනීම කියන එක දැකීම කියන එක ඇති වෙන්නේ. මේ වෙලාවේදී පූර්ණ කාශ්‍යප පිළිබඳව ශාස්ත්‍රවරයෙක් ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂය මහ විශාල බුද්ධි විප්ලවයක් ඇති වෙච්ච යුගයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට තවත් බුදවරු 6 දෙනෙක් හැටියට නම් දරාපු ප්‍රසිද්ධ වෙච්ච 6 දෙනෙක් තමයි මේ පූර්ණ කාශ්‍යපාදී පිරිස. ඉතින් ඒ අය පිළිබඳව හරියටම පැහැදිලි කිරීමක් කරනවා නම් මේ පූර්ණ කාශ්‍යපට පූර්ණ කියන වචනය ලැබිලා තියෙන්නේ 99 දෙනෙක් ඉන්න පවුලක සියවැනියා සම්පූර්ණ වෙච්ච නිසායි පූර්ණ කියන නම ඔහුට ලැබුණේ. ඊළඟට කාශ්‍යප කියන නම ඔහුට ලැබුණේ නමක් හැටියට. දැන් බ්‍රාහ්මණ වංශයක එහෙම උපත ලබා එහෙම උපතක් ලැබිලා නෙවෙයි. ඊළඟට මේ පූර්ණ කාශ්‍යපත තිබුණා සැලකිල්ලක්. මොකද සියවෙනි පුජ්‍යලයා සම්පූර්ණ කරපු නිසා. ඔහුට වැඩිපුර මහන්සි වෙන දේවල් රාජකාරී කටයුතු පැවැරීමක් කරලා තිබුණේ නැහැ. ඔහු නිකම්ම අනිත් අයගේ සැලකිල්ලෙන් ගෞරවයෙන් ඉඳපු කෙනෙක්. නමුත් තරුණ වියටපත් වෙනකොට එහෙමම ජීවිතයක් පවත්වගෙන යාම අපහසු වෙන නිසා එක්තරා කර්මාන්ත කරන ස්ථානයක මුර තනතුරක් පිරිනමල තිබුණා. ඒ මුර කිරීමේ කටයුතු ඔහු සිද්ධ කරගෙන යනකොට ඔහුට කල්පනා වුණා මේක මහා කරදරකාරී වැඩක්. ඒ නිසා මම මේකෙන් අත මෙදෙන්න ඕන කියලා ඉඩක් ලැබිච්ච වෙලාවේදී හොරෙන් පැනලා ගියා. මෙහෙම පැනලා වනාන්තරයේ මැදින් ඇවිදගෙන යනකොට සොර මුලකට අහු වුණා. හොරු කණ්ඩායමකට අහු වුණා. හොරු කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහු ඇඳගෙන ඉඳපු වස්ත්‍රයෙන් තමයි අල්ලගත්තේ. මේ තැනත්තට හොඳ ජවයක් ශක්තියක් තිබුණ නිසා අර සරම කඩලා දාලා කැලේ පැනලා ගියා. මෙහෙම ගිහිල්ලා ජනපදයකට ගිහිල්ලා ඔහු ගහක් යටකට වෙලා ශරීරය ඍජුව තියාගෙන භාවනාන යෝගියෙක් හැටියට සමාධිගත පුජ්‍යලයක් හැටියට තැම්පත් වෙලා ඉන්නවා. වනාන්තරයේ ඉඳපු මිනිස්සු කල්පනා කරා මේ ලෝකයේ ඉන්න විශේෂ ආර්ය උත්මයෙක් වෙන්න ඕන මේ විදියට මේ නිර්වස්ත්‍රව වනාන්තරයේ මේ ගහක් යටකට වෙලා ඉන්නේ. ඔහුට නොයෙක් විදියට ඇඳුම් වස්ත්‍ර ගෙනල්ලා දුන්නා. ඒ වෙලාවේදී ඔහුගේ ප්‍රකාශය වුණේ මේ වස්ත්‍ර අඳින්නේ කෙලස් තියන අය. එනිසා අපි වස්ත්‍ර කෙරෙහි ආසාවක් නැතුව මේ විදිහට නිර්වස්ත්‍රව ඉන්නවා කියලා කිව්වහම ඔහුගේ ඔහු සා ඒ වගේම ඔහුගේ නම බිමසුහාම සඳහන් කළා මගේ මේ කුස පිරීලා තියෙනවා වගේ මම ශාස්ත්‍රධාරී කෙනෙක් පිරිච්ච ශාස්ත්‍රය ඇති කෙනෙක්. ඒ නිසා මට පූර්ණ කියලා කියනවා. බ්‍රාහ්මණ වංශයේ කෙනෙක් නිසා මට කස්සප කියලා කියනවා. පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රූන් වහන්සේ උනේ ওই විදියට. ඊළඟට ඔහු ඉදිරිපත් කරපු දර්ශනය කුමක්ද? පාවක් කියලා දෙයක් නැහැ. පිනක් කියලා දෙයක් නැහැ. සතුන් මැරුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. හොරකම් කරාට පව් සිද්ධ වෙන්නේ නැහැ. බොරු කිව්වට පව් සිද්ධ වෙන්නේ නැහැ. රාමෙර පානය කළාට පව් සිද්ධ වෙන්නේ නැහැ. මේ මුළු සක්වල පුරාම ඉන්න සතුන් ටික මරලා මේ ගඟේ දකුණු පැත්තේ ගොඩ ගහලා තිබුණාට පව් සිද්ධ වෙන්නේ නැහැ. ওই විදිහේ දර්ශනයක් තමයි මේ පූර්ණ කාශ්‍යප ඉදිරිපත් කළේ. මේ පූර්ණ කාශ්‍යප මේ වගේ දර්ශනයක් ඉදිරිපත් කළේ මහජන ප්‍රසාදය ලබාගෙන මහජනයාගේ සැලකිලි සත්කාර ලබාගෙන ජීවත් වීමේ උපක්‍රමයක් හැටියට. ඔහු මේක තමයි අහේතුකව අහේතු ආදියෙක් කිසි දෙයකට හේතුවක් නැහැ. කිසි දෙයකට කිසි දෙයක් කළාට පවක් පිනක් කියලා දෙයක් නැහැ. දන් දෙන්න ඕන නැහැ. සීල් රකින්න ඕන නැහැ. භාවනා කරන්න ඕන නැහැ. මේ අබේරාජ කුමාරයෝ ඔහුගේ ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසන්නේ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පූර්ණ කාශ්‍යප මේ විදිහේ ප්‍රකාශයක් කරනවා ලෝකේ හොඳ නරක දෙක නැහැ කියලා කියනවා එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කවදාවත් එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ගහක් හැදෙන්න නම් ඒ ගහට යම්කිසි ඵලයක් තියෙන්න ඕන. ඵලයක් නිසා බීජයක් නිසා තමයි ගහ පැලවෙන්නේ. ඊළඟට ගහ හේතුව බවට පත් වෙලා ගහේ ගෙඩි හට ගන්නවා. හේතු ප්‍රත්‍ය ඇතුවම තමයි මේ ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අහේතුකව අප්‍රත්‍යව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කාරණා අබේ රාජකුමාරයන්ට විස්තර කරලා දෙනවා. අබේ රාජකුමාරයන්ට කියනවා යස්මින් කෝ රාජකුමාර සමයේ කාමරාග පරියුට්ඨිතේන චේතසා විහෙරති කාමරාග පරියතේන uppannassaච කාමරාගස්ස නිස්සරණං යථාභූතං න ජානාති නපස්සති අයම්පි කෝ මහා කොරාජ කුමාර හේතු අයම් පච්චයෝ අඥානාය අදස්සනාය එවං සහේතු සම්පච්චයා අඥානං අදස්සනං හෝති රාජකුමාරය, අබේ රාජකුමාරය කාම රාගයෙන් මඩනාලද කාම රාගයේ අනුවගිය සිතකින් යුක්තව යම් කිසි කෙනෙක් වාසය කරනවද උපන් කාම රාගය දුරු කිරීමටත් සතුසේ නොදන්නවද නොදකින්නවද රාජකුමාරේ නොදැක්මට නොදැනීමට මේක හේතුවක් වෙනවා කාම රාග කියන කොටස ඇතුළත් වෙන්නේ නීවරණ ධර්ම වලට. නීවරණ කියලා කියන්නේ නිවන නී ආවරණ නිවන වහගෙන ඉන්න ධර්ම වලට තමයි නීවරණ කියලා කියන්නේ. නීවරණ ධර්ම පහක් තියෙනවා. කාමච්ඡන්දේ එකක්, ව්‍යාපාදේ එකක්, තීන මිද්ද කියලා කියන්නේ තව එකක්, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා. එතකොට කාමච්ඡන්ද දැන් කාමය මුල් කරගෙන ඇතිවෙන සිතුවිලි පහළ වෙන්නේ මේ පසිදුරන්ට ගෝචර වන වස්තුන් සමග ඇහැට රූපය කනට ශබ්දය නාසයට ගඳ සුවඳ දිවට රස නීරස ශරීරයට ස්පර්ශ ওই විදිහට තියෙනවා පංච කාම වස්තුන් තියෙනවා. ඒ වස්තුන්ට කියනවා කාම වස්තු කියනවා. ඒවා කෙරෙහි ඇලීමට කියනවා ක්ලේශ කියලා කියනවා. වස්තුකාම ක්ලේශකාම කියන දෙවිදියකට මේ නීවරණ ධර්ම ඇති වෙනවා. මේව නැති වෙන මාර්ග පිළිබඳව තියෙනවා තව ක්‍රම තුනක් තියෙනවා. විස්කම්බන ඒ වගේම තදංග සමුච්ඡේද කියන ක්‍රම තුනක් තියෙනවා විස්කම්බන කියලා කියන්නේ යටපත් කිරීමෙන් ඇතිවන නිදහස් වීම තදංග කියලා කියන්නේ ඒ මොහොතේ පමණක් ඇතිවෙන නිදහස් වීම සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ කාමක හිතුවිලි වලින් තොර වුණාම ඇතිවෙන සැනසීම. එතකොට මේ නිස්සරණ ක්‍රම තුනයි. විස්කම්බන ඒ වගේම තදංග සමුච්ඡේද කෙලස් කියලා කියන්නේ වර්ධත පොළඹවන වර්ධෙහි ගමන් කරන ස්වභාව. ඒ ස්වභාව තමයි මේ පසින්දුරන්ට ගොදුරු වෙන පංච ආරම්මණයන්. ඒවා කෙරෙහි ඇලුනහම ඒ පුද්ගලයා කාමක වස්තු පිළිබඳව යොමු වීම නිසා නිවනෙන් ඈත් වෙනවා. මේවයි පාලනයක් ඕන කරනවා. ඒ ඒවා හේතුකව සිද්ධ වෙන දේවල් නෙවෙයි. දැන් අපි රූපය ඇහැට ගොදුරු වෙන දෙයක් ඒ රූපය පිළිබඳව ආශාව ඇති වුනහම අපිට ඒ තුලින් පහළ වෙන ක්ලේශ සහගත ස්වභාවයක් වැරදි ස්වභාවයක් තියෙනවා. එයින් අත මිදීම අවශ්‍ය කරනවා. ඒකට වමනා කරන අසුභය දැන් කාමයට වසඟ වෙනවා නම් යම් කෙනෙක් මේවා සුභ වශයෙන් ගන්නකොට තමයි කාමුක ගති පහළ වෙන්නේ. පංචකාම සම්පatti වලට ඇලෙන්නේ. ඒවයින් අත මිදෙන්න පුළුවන් වෙන්නේ අසුභය පිළිබඳව මෙනෙහි කරනකොට. ඕන කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන කරන දෙයක් ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් සමග සම්බන්ධ කරලා බැලුවාම පැහැදිලි වෙන දෙයක් මේ ජීවත් වෙන මිනිස්සුව පමණක් නෙවෙයි සත්වෝ හැම දෙනෙක්ම වගේ ශරීර තුර තියෙන්නේ අභ්‍යන්තරය තුර තියෙන්නේ රත්තරන් මුතුමැණික් නෙවෙයි. ඔක්කොම අසුබ කොටසක් තියෙන්නේ. දැන් මරුණාම කෙනෙක් දවස් කීයක් ඇතුළතදී සම්පූර්ණ විකාර ස්වභාවයට පත් වෙනවාද? ඊළඟට මේ මිහිපෙට තියාගන්න පුළුවන් වෙනවාද? ඒ ඒ ඒ විදිහ අසුබ ස්වභාවයක්. අසුබය මෙනෙහි කරනකොට ප්‍රථම ධානයටපත් වෙන්න පුළුවන්. එතකොට කේස්ලොම් නියදත් සම්මස්නහර මේවා එක එකක් පාසාම සිහි කරගෙන සිහි කරගෙන යනකොට අපිට අසුබ භාවනාව තුළින් විස්කම්බන වශයෙන්ොත් යටපත් කරන්න පුළුවන්. තදංග වශයෙන්ොත් යටපත් කරන්න පුළුවන්. ඊළඟට සමුච්ඡේද වශයෙන් යටපත් කිරීම සිද්ධ වෙන්නේ අරහත් මාර්ගයටපත් වුනහම. අරහත් මාර්ග මොනවද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵල. මේව අවබෝධ කර ගැනීමෙන් තමයි මේ කාම රාගය කියන එක නැති කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් පූර්ණ කාශ්‍යප ඉදිරිපත් කරන්නේ මේවා එකක්වත් වැරදි නොවේ. ලෝකයේ තුල තියෙන ස්වාභාවික දේවල් පින කියලා දෙයක් ඇත්තෙත් නැහැ, පව කියලා දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් මේ විදිහේ මිත්‍යා දර්ශන මේ ලෝකයේ පැවතුණු යුගයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සත්‍ය ධර්මය ඒ වගේම යථා තත්වය විදර්ශනා නුවණ ලෝකයට ඉදිරිපත් කළේ ඊළඟට නීවරණවල ඊළඟ නීවරණය තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය කියලා කියන්නේ අනු නැති වේවා විනාශ වේවා භංග වේවා කියලා ওই විදිහට ඇතිවෙන හිතුවිලි. ඒ ඒ හිතුවිලි පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුනච්ච පරණ රාජකුමාර යස්මින් සමයේ ව්‍යාපාද ව්‍යාපාද ව්‍යාපාද නිස්සරණං යථා භූතං නජානාති නපස්සති අයම්පිකෝ රාජකුමාර අයං පච්චයෝ අඥානාය අදස්සනායති ව්‍යාපාදය කියලා කිව්වේ මැරීම ඝාතනය කිරීම කියන මේ කොටස් දැන් එතකොට ව්‍යාපාදයේ ප්‍රතිඡේද පැත්ත තමයි අනිත් පැත්ත තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ මෛත්‍රී සිතුවිලි පතුරවනකොට ඒ මොහොතේදී තදංග වශයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ නීවරණ ධර්මයන් යටපත් කරන්න. විස්කම්බන වශයෙන් නැති කරන්න පුළුවන් වෙනවා. ඒ මෛත්‍රී ව්‍යාපාදේ අනාගාමි මාර්ගය දක්වාම මේ ව්‍යාපාද කියන හිතුවිලි පවතින්න පුළුවන්. එයින් අත මිදුනහම සමුච්ඡේද වශයෙන් ඒ ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ ධර්මයන් තුළ ඊළඟ කොටස හැටියට පැහැදිලි කරනවා තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ තීන කියලා කියන්නේ හිතේ ඇතිවෙන මැලිකම. මිද්ද කියලා කියන්නේ කයේ ඇතිවෙන මැලිකම. මේ මලානික ස්වභාවය ඒ කෙරෙහි ඍජුව යෙදෙන්න බැරිකම අපේ හිතට පහළ වුණාම මේ කය යොදවන්න පුළුවන් වෙන්නේ ඒ කටයුත්තකට. දැන් මේ පිරිස බොහොම ප්‍රබෝධමත්ව ඊටාම පිපුණු මලක් වගේ බොහොම සැනසීමෙන් යුක්තව කය හසුරුවගෙන පවතිනවා. මේ නීවරණයෙන් ඈත් වෙච්ච නිසා මේ දේශනා කරන ධර්මයේ පිළිබඳව හිත යොමු කිරීමක් ඇතුව පැහැදිලි කිරීමක් ඇතුව පැහැදිලි බවකින් යුක්තව මේකට සවන් දීගෙන ඉන්නවා. එතකොට තීන මිද්දයට විපක්ෂ තීන මිද්දය දුරු කර ගැනීමට අවශ්‍ය කරන ධර්මයේ තමයි ආලෝක සංඥාව. ආලෝකය අඳුරු තැනක ඉන්නවා නම් හිත මැලිවීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. කයේ මැලිවීමත් ඇති වෙනවා. නිින්දට වැටෙනවා. ඉතින් තමන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආලෝක සංඥාව තුළින් ඇතිවෙන ධාන පාදක කරගෙන ඒ ධාන ප්‍රථම ධානයටපත් වුනහම අර තදංග වශයෙන් අර නීවරණ ධර්ම යටපත් වෙනවා. විස්කම්බන වශයෙන් යටපත් වෙන තදංග කිව්වේ ඒ මොහොතේ පමණක් විස්කම්බන කියලා කිව්වේ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් යටපත් වීම සමුච්ඡේද වතෙන් ප්‍රහාණය වෙනකොට මේ මාර්ගඵල අවබෝධයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අපට යම් කිසි ප්‍රයෝජනයක් ඇති වෙනකොට ඒකට කියනවා අත්ත් හේතු කියලා. අනුන්ට යම් කිසි ප්‍රයෝජනයක් ඇති වෙනවා නම් ඒකට කියනවා පර පරත්ත කියලා වචනේ පාවිච්චි කරනවා. අනුන්ටත් තමන්ටත් ප්‍රයෝජනයක් ඇති වෙන යම් කිසි දෙයක යෙදලා ඉන්නවා නම් උභයත්ත කියන මේ වචනේ සඳහන් වෙනවා. එතකොට නීවරණ ධර්ම වලින් මේ තීන මිද්දය දුරු කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ආලෝකයේ ඇති තැනකට ගියාම කය ඉරිජු කරගෙන ඒ වගේම හිත ඉරිජු කරගෙන අපට හිත පාලනය කරගෙන ධර්මානුකූලව කටයුතු කිරීමෙන් ඒ නීවරණ යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් තීන විද්‍යාත් මාර්ගඵල අවබෝධය දක්වාම ඒ දියුණු වීමෙන් තමයි මාර්ගඵල අවබෝධයෙන් තමයි තීන විද්‍ය යටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට උද්දච්චය උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන් බව. හරියට අලු ගොඩකට ගලකින් ගැහුවාම ඒ අලු ගොඩ විසිරීලා යනවා වගේ එක අරමුණක හිත පවත්වන්න බැරි කමක් තියෙනවනම් ඒක උද්දච්චය හැටියට සැලකන්නේ. මා උද්දච්ච පුජ්‍යලයක් කියලා කියන්නේ කිසිම දෙයක් හරියකට කරන්න බැරි තත්වයක පවතින පුජ්‍යලයකට තමයි ඒ නොසන්සුන් බව ඇතිවීමට තමයි උද්දච්චය කියලා කියන්නේ. ඒකේ ප්‍රතිපක්ෂ පැත්ත අනිත් අනිත් පැත්ත තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් මේ සමාධිය කියන එක තියෙනකොට අපිට බොහොම පහසුවෙන් යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. සමාධිහිත නිකන් ඉබේ ඇති වෙන එකක් නෙවෙයි. බොහෝ කාලයක් පුරුදු කරන්න ඕන කරන එකක්. අපේ කයේ ක්‍රියාවන් දිහා බලාගෙන ඒ කෙරෙන ක්‍රියාව අපි තේරුම් අරගෙන හිත එක්තෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි නා කපන වැස්සක් ඊළඟට කපනස්නා වැස්සක් වගේ මහා වරුසාවකට වරුසාවකට ඇදහැලෙන වතුර ඔක්කොම ඇලවල් මගින් ඒ වගේම ගංගාවල් මගෙන් එකතු වෙලා ගලාගෙන යනකොට බලාගෙන හිටියාම අපිට දකින්න ලැබෙනවා රටේම තියෙන කුණු ගොඩවල් මේ මහා ගම් වතුරේ ගහගෙන යනවා. පසෙකට වෙලා බලාගෙන හිටියාම අපිට ඒ ගහගෙන යන කුණු ගොඩවල් සමහර වෙලට බලු කුණක් හරකෙක්ගේ කුණක් වෙන්න පුළුවන්. අපිට කිසිම ඇල්මක් ඇති වෙන්නේ නැහැ ඒ කෙරෙහි. ඒක එහෙමම ගහගෙන ගියාට කමක් නැහැ කියලා හිතෙනවා. නමුත් මේ ගසාගෙන යන කුණු ඒ වගේම මඩ බොර සහිත ඒ සියලු ස්වභාවයන් ඉවත් වෙලා යම්කිසි විදියකට අර ගලාගෙන යන වතුර හොඳට නිල්වන් පැහැ ඇතුව හොඳ පතුල පේන තරම් පිරිසිදු බවක් ඇතුව ගලාගෙන යනවා නම් ඒ ගලාගෙන යන ජලාශයට අපිට කිට්ටු වෙන්න හිතෙනවා. අපිට පානය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වතුර අපිට ස්නානය කරගෙන කය සිසිල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි නොසන්සුන් හිත කවදාවත් අපට යහපතක් පිණිස පවතින්නේ නැහැ. අපේ ප්‍රයෝජනයක් වෙනස පවතින්නේ නැහැ. එහෙමම ඉඳලා මැරුණොත් අපි අපාගත වෙනවා මිසක් සංසුන් බවක් නැතුව ඒ විදිහට මරණයටපත් වෙච්ච පුජ්‍යලයාගේ ජීවිතය බොහොම අවාසනාවන්ත වෙනවා. ඒ සමාධිය බොහොම වැදගත් වෙනවා. එතකොට උද්දච්චය අපට නීවරණ ධර්මයක් ඒ උද්දච්චයට ප්‍රතිපක්ෂ පැත්ත තමයි සමාධිය කියලා කියන්නේ. ඊළඟ නීවරණ ධර්මයේ තමයි කුක්කුච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියන වචනය කළ නොකළ උදෙසා පසුතැවෙන කුකුසා. මම මේ විදිහේ වැරද්දක් කළා. ඒ වැරද්ද පිළිබඳව හිත හිතාම බොහොම දුකටපත් වෙනවා වේදනාවටපත් වෙනවා වැඩක් කරගන්න බැරුව ඉන්නවා ඒ සිද්ධ වෙච්ච වැරද්දක් පිළිබඳව නිතරම කල්පනා වෙනවා එතකොට මේ කුක්කුච්චය කියන එකත් නීවරණ ධර්මයක් හැටියට සැලකෙන්නේ. ඒ කුක්කුච්චය කියන ස්වභාවයත් අපෙන් ඉවත් වෙන්න ඕන නීවරණ ධර්මයක්. ඊළඟට දැන් මේව බලන්න බුදුරජාණන් වහන්සේ මේ අබේ රාජකුමාරයාට විස්තර කරගෙන එනවා පැහැදිලි කරගෙන එනවා අර පූර්ණ කාශ්‍යපගේ ඉදිරිපත් කිරීම මිත්‍යා අදහස් ඔක්කොම ඛණ්ඩණය වෙලා යනවා. ඔහු ජීවත් වීමේ උපක්‍රමයක් හැටියට තමයි ඔහු ප්‍රකාශ කළේ පවන කියලා දෙයක් නැහැ, පින කියලා දෙයක් නැහැ. ওই විදිහේ ප්‍රකාශයක්. ඒ විතරක් නෙවෙයි අනුගාමික පිටසත් හිටියා ඔහුට 500ක් වගේ හිටියා. ඉතින් ඒ හැම දෙනාම අපාගත වෙනවා මිසක් ලෝකේට කිසිම බුද්ධිමත් දර්ශනයක් ඔහුගෙන් ඉදිරිපත් නොවෙච්ච බව ලෞතර බුදුහාමුදුරුවෝ සමග කරපු මේ සාකච්ඡාවේදී පැහැදිලි වුණා. ඊළඟට මිත්‍යා විචිකිච්ඡාව විචිකිච්ඡා කියලා කියන්නේ පිළියම් රහිත බව. පිළියම් රහිත බව කියලා කියන්නේ බුදුහාමුදුරුවත් ධර්මයේවත් සංඝ රත්නයේවත් මෞපියන්වත් ඒ වගේම තමන්ගේ සසර ගමන පිළිබඳවවත් මේ කරුණු පිළිබඳව විශ්වාස නොකිරීමට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. මේ විචිකිච්ඡාව මේ නීවරණ ධර්මවල එකක්. ඒකත් අර ක්‍රමයට නැති වෙන්න, නිස්සරණය වෙනවා කියන්නේ නැතිවීම. අපිට ඒකට ක්‍රම තුනක් අපි පැහැදිලි කරගෙන ආව විස්කම්බන, සදාංග, සමුච්ඡේද. එතකොට විචිකිච්ඡාව වගේ හිතක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. සෝවාන් වගේ මාර්ගඵලයකටපත් වෙලා ඉන්න කෙනෙකුට. සෝවාන් තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් අචල ශ්‍රද්ධාවක් පවතිනවා. නොසෙල්වෙන ශ්‍රද්ධාවක් පවතිනවා. කවදාවත් බුදුහාමුදුරුව පිළිබඳව සැක කරන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව සැක කරන්නේ නැහැ. මව්පියන් පිළිබඳව සැක කරන්නේ නැහැ. එතකොට ඒ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම නැතිවීමට ඕන කරනවා අර මාර්ගඵල අවබෝධය ඕන කරනවා. මේ පංච නීවරණ ධර්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පූර්ණ කාශ්‍යපගේ දර්ශනය තුලින් ලෝකයට වෙච්ච අවැද ඒ වගේම කරදරේ කොයිතරම්ද කියන එක කරුණු සහිතව අබේ රාජකුමාරයන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ කරුණු අවබෝධ වීම නිසා ඔහුට පුළුවන්කම ලැබුණා බුදුරජාණන් වහන්සේත් ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඒ වගේම විශාල ගෞරවයක් හිතේ පහළ කරගන්න. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එකම තව කරුණු උන්වහන්සේ දැන් හේතු ප්‍රත්‍ය වශයෙන් වටිනාකම පිළිබඳව දේශනා කරන්න උන්වහන්සේ යොමු කරගත්තා. ඒ කරුණු තමයි කෝනාමෝයන් භන්තේ ධම්මපරියායෝති ඉද ඉද රාජකුමාර බික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං උස්සග්ග පරිණාමෙන් සෝ සති සම්බොජ්ජංගං බා භාවිතේන චිත්තේන යථා භූතං ඥානාති පස්සති මේවා නිකන් සිද්ධ වෙන දේවල් නෙවෙයි හේතුකව අප්‍රත්‍යව සිද්ධ වෙනවයි කියන එක තමයි පූර්ණ කාශ්‍යපගේ ගැන්වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයට යොමු වීමට අවශ්‍ය ධර්ම කරුණු පැහැදිලි කරගෙන එනකොට උන්වහන්සේ බෝධ්‍යංග ධර්මයන් පිළිබඳවත් හිත යොමු කළා. අපිට ලැබෙන කාලය අනුව තමයි මේ කරුණ පිළිබඳව පැහැදිලි කරන්න සිද්ධ වෙන්නේ. නිවනට උවමනා කරන කරුණ වලට තමයි බෝධ්‍යංග ධර්ම. දැන් කස්සප බෝධ්‍යංග, මොග්ගල්ලාන බෝධ්‍යංග, ඊළඟට චුන්ද බෝධ්‍යංගය, ගිරිමානන්ද බෝධ්‍යංගය වගේ තියෙනවා. දුකටපත් වෙච්ච වෙලාවල් වලදී ඒ වගේම ඉවසන්න බැරි අපහසුකකටපත් වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බෝධ්‍යංග ධර්ම දේශනාවට කන් දීලා අර රෝගී තත්වයන්ගෙන් අත මිදලා ලොකු සැනසීමක් ලබනවා. දැන් මේ ඔක්කොම හේතුප්‍රත්‍යව සිද්ධ වෙන්නේ. දැන් පූර්ණ පූර්ණ කාශ්‍යපගේ දර්ශනයට අනුව නම් අහේතුකව සිද්ධ වෙන්නේ. එහෙම පවපින කියලා දෙයක් නැත්තේ නෑ කියන එක තමයි ඔහුගේ කල්පනාව. ඒක වැරදි සහගත බව උන්වහන්සේ දැන් කරුණ සහිතව මේ කරුණු ඉදිරිපත් කරගෙන එනවා. ඉතින් අපිට දිග කාලයක් මේ කරුණු සඳහන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. සති සම්බොජ්ජංගය හොඳ සිහි මුලා ඇති සිහි කල්පනාව ඇති පුජ්‍යලෝ ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම සිහි මුලා වෙච්ච අය පුළුවන් තරම් ඈඩ් කරන්න ඕන. ඊළඟට හොඳ හොඳ පුජ්‍යලයෝ තමයි ආශ්‍රය කරන්න ඕන වැරද්ද ඉවත් කරන්න ඕන. දැන් බුදුහාමුදුරෝ දේශනා කළා සිහිය කියන එක හැම වෙලාවකම පවතින ඕන එකක්. සතිංච ක්වාහම් වේකවේ සබ්බත්තිකං වදාමේ. සිහිය හැම වෙලාවකම තියෙන්න ඕන. සති සම්පජඤ්ඤය. ඒක දියුණු කර ගැනීමෙන් තමයි හිතේ පහළ වෙන දෙයක්. එනිසා සති සති සම්බෝධ්‍යංගය ඊටාම අවශ්‍ය කරන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගය පිළිබඳවත් උන්වහන්සේ ওই විදිහට කරුණ විස්තර කරගෙන එනවා. දැන් විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමයෙන් කියන ක්‍රමයට ධම්මවිචේ සම්බොජ්ජංගයත් හිතේ පහළ වෙන්නේ. දැන් ඉන්ද්‍රියන් අතර සද්ධාව, ඒ වගේම ප්‍රඥාව මේක අඩු නිසා ශ්‍රද්ධාව වැඩි වුණොතින් අන්ධ භාවයටපත් වෙනවා. ප්‍රඥාව වැඩි වුණොත් මහා ලෝක කපටියෙක් වෙනවා. ඒ නිසා මේ දෙක එක සම මට්ටමක තියෙන්න ඕන. ඊළඟට මේ නුවණ පහළ වීමට අවශ්‍ය කරන තව එකක් තමයි වත්තු විසද කිරියතා කියලා කියන්නේ. වත්තු විසද කිරියතා කියලා කියන්නේ ආධ්‍යාත්මිකවත් බාහිරවත් පිරිසිදු වෙන්න ඕන. ආධ්‍යාත්මික පිරිසිදුකමට බාහිර පිරිසිදුකම අවශ්‍යම කරන දෙයක්. අපි ඇඳ පැළඳගෙන ඉන්න දේවල් අපිරිසිදු වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා නම් හිතේ පිරිසිදුකමක් ඇති වෙන්නේ නැහැ. අපේ වැවෙන නියපොතු ඊළඟට කෙස් රවුල් මේවා හරියට වෙලාවට අපි පිරිසිදුව ඉන්න ඕන. හොඳ ආධ්‍යාත්මික පාරිසුදු භාවය පිරිසිදු භාවයට මේ වස්තු විසද කිරියතා කියන ලක්ෂණය අත්‍යවශ්‍යයි. යම් කෙනෙක් ඊටාම අපවිත්‍ර රෙදි පැලඳගෙන ඊළඟට මහා බඩු පොට්ටෙලි කරේ තියාගෙන ඇවිදිනවා නම් මම රහත් කෙනෙක් කියලා සිල්වතෙක් කියලා පෙන්වට බුදු ධර්මයත් එක්ක සංසන්දනය කරලා බැලුවහම ඔහු ඊටාම අපිරිසිදු පුජ්‍යලේ. ඔහුගේ පිරිසිදුකම හරියට පවතින නම් අනිවාර්යයෙන්ම බාහිර පිරිසිදුකමක් තියෙන්න ඕන ආධ්‍යාත්මික පිරිසිදු බව සඳහා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං සාදු සාදු සාදු සුපින්නතුනි සංතනිකායේ මහා වග්ගපාලිය බොජ්ජංග වග්ගය අභය සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අනුරාධපුර තිසාවැව ආරිප්පුපාරේ ශ්‍රී සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති අනුරාධපුර මහා විහාර මහා පිරිවෙන්හි හිටපු ජේෂ්ඨ ආචාර්ය කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද රිදීයගම ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු අඳුරු බලාපටවලින් වැසී ගිය ඔබේනෙත් ලෝකයට විවර කරන්නට අපට හැකි වුණා. ඒක බලාපොරොත්තු වෙන රෝගීන් ගොඩාක් අසරණව දන්න අයත් ඉන්නවා දැනටත් මට කෙනෙක් කියලා තියෙනවා